චිත්‍රපට සංගීතයේ බැස නොයන සරසඳ සරදස්නායක ශ්‍රී ලාංකීය සරල ගීතය චිත්‍රපට සංගීතය සහ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට සංගීතවේදියානෝ සරත් දසනායකයන් වෙනුවෙන් ශනිදාවේ මෙහෝරාව වෙනවන්නේ ලංකාවේ සිනමා සංගීතය ගැන කතා කිරීමෙහිලා ප්‍රමුඛත්වයේදී කතා කර හැකි සංගීතඥයින් කිහිප දෙනෙක් අප අතර සිටිනවා. පුරෝගාමී සංගීතඥයින්. ඒ අතරින් සරත් දසනායක කියන්නේ කවුද? සරත් දසනායක ගේ සංගීත භාවිතාවන් කෙසේද? ඔහු ලංකාවේ සංගීතයට කළ මෙහෙවර කෙබඳුද යන පිළිබඳව මේ හෝරාවේදී අපි කතා කරනවා. ගුවන් විදුලියට ඔහු එක්වනවා ගුවන් විදුලියේ ළමා ගීත, සරල ගීත, වැඩසටහන් සහ වෙනත් සංගීතමය වැඩසටහන් සඳහා එක්වෙමින් ඔහු සංගීතය අධ්‍යක්ෂණය කරනවා. ඔහු ගුවන්විදුලියේ වාදක මණ්ඩලයේ සමාජිකෙක් වනු සිටියත් ගුවන්විදුලියේ නිර්මාණකරුවන් සමග සිය සංගීත මෙහෙවර ඉදිරියටගෙන ගිය විශිෂ්ට සංගීතවේදියෙක්. සරත් දසනායක කියන්නේ අපේ සමාජයේ වැඩි පුර කතාබහට ලක් නොකළ දැවැන්තෙක්. ඔහු දැවැන්තෙක් කියලා හඳුන්වන්නේ ඇයි? මේ සරත් දසනායක පිළිබඳව පළමු සටහන. ඒ සටහනින් පසු අපි ඔහුගේ ගී අසමු, ඔහුව කතා කරමු, ඔහුව කියවමු. දීපා මිල්ටන් සරත් දසනායක 1942 අගෝස්තු මාස 13 වෙනි දින මොරටුව කටුකුරුන්දීදී උපත ලැබිය. දොන් ධර්මපාල දසනායක වූ ඔහුගේ පියා වෙළඳ ව්‍යාපාරිකෙක් වූ අතර මව වූ මල්ලගේ පොඩි නෝනා පෙරිස් ගුරුවරියක වූ අය. පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් හා ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක ඔහු දෙවෙනියා විය. තම මව ගුරුවරියක සිටි නාවල පිටියේ අනුරුද්ධ විද්‍යාලයෙන් පාසල් දිවිය ආරම්භ කරත් ජායල නිබන්ධකම විද්‍යාලය, ලක්ෂපති ශික්ෂාදාන විද්‍යාලය, හුනුමුල්ල මැදි විද්‍යාලෙන්ද ප්‍රාථමික අධ්‍යාපනය ලබා හොරණ දුන් පේද්‍රිස් විද්‍යාලයෙන් 1957 දී ජ්‍යෙෂ්ඨ පොදු ශාතික පත්‍ර විභාගයේ සමත් විය. කුඩා කල පටන් ඉගෙනීමේ දක්ෂයෙකු නොවූ ඔහු ඇතැම් විට පන්තියේ අන්තිම අදවිය. නමුත් ඔහුම සිතන විදිහට ජ්‍යෙෂ්ඨ පොදුසාතික පත්‍ර විභාගයේ සමත් වීම ඔහුගේ පිනට සිදු වූකි. පවුලේ ආර්ථික දුෂ්කරතා නිසා වැඩිදුර අධ්‍යාපනයට ඔහුගේ කැමැත්තක් නොවිය. කෙසේ හෝ රැකියාවක් සොයාගැනීම ඔහුගේ අරමුණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගරාජයක මෙකැනික්වරයෙකු ලෙසත් රේඩියෝ අලුත් වැඩියා කරන්නෙකු ලෙසත් පුහුණු වීමට පෙළඹුණද ඒවා පරිසමාප්ත කිරීමට ඔහු සමත් නොවිය. පසුව ලඝු ලේඛනය හා යතුරු ලියනය ඉගෙනීමට යොමු වද සම්පූර්ණයෙන් ඉගෙනීමට හේ අසමත් වේය. ඉන්පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගයට පෙනී සිටි ඔහු ඉන් සමත්ව එහි වාජකාරී භාර ගැනීමට කොළඹට ආවේය. මහා භාණ්ඩාගාරයේ පිටුපස පිහිටි එම කාර්යාලයට පිවිසි ඔහුට එම ස්ථානයේ සිට නිලධාරියා කීවේ මේ රැකියාව ළමයට හරියන්නේ නැහැ. ගිහින් ඉගෙන ගන්න කියාය. අපේක්ෂාවන් යලිත් භංග විය. ඔහු යලිත් සුපුරුදු ජීවිතයක් ගත කරන්නට විය. එවක ඔවුන් පදිංචිව සිටියේ හොරණ ශ්‍රීපාලිය ආසන්නයේය. ශ්‍රීපාලියේ නිතර සංගීත පන්ති හා නර්තන පන්ති මුද්‍රා නාට්‍යද පැවැත්විණි. දිනේ 1959 ඔක්තෝබර් 8 වෙනිදායි. මෙතෙක් කලක් දෛවය ඔහුට සරදම් කරමින් අසමත් වීමම ජීවිතය අරා සිටියද ඔහුට එදින විශේෂ විය. සංගීතයේ ඉගෙනීමට මුල්වරට ඔහුට ආශාවක් උපන්නේ එදිනය. බුලත් අතක්ද රැගෙන බයිසිකලෙට නැගී ඔහු ශ්‍රීපාලියට ගියේය. අවසනාවක මහත එදින ශ්‍රීපාලියේ සුපුරුදු පන්ති නොපවැත්වෙන දිනයකි. ඔහුගේ ධෛර්යය යලිත් සරදම් සිනාපෑවිය. ඔහු යලිත් විශ්වපවිය. වෙනදා සංගීතයේ පන්ති පවත්වන හේවගේ ප්‍රේමදාස සහ නර්තනයේ පන්ති පැවැත් වූ වීරසේන ගුණතිලක මහතා මේ කුළුගටයාගෙන් කරුණ විමසීය. එසේම එදින පන්ති නොපවැත්වෙන හේතුද ඔහුට කීවේය. එදින ඔවුන්ගේ සංගීත ගුරුවරයා වූ එඩ්වින් සමර්දිවාකර මහතාගේ ආදාහණී පැවැත්වෙන දිනයයි. එබැවින් ඊට කරු කිරීමක් ලෙස පන්ති නොපැවැත්විය. සරත් ආපසු හැරී යන්නට විය. ගේට්ටුව ළඟදී ඔහුට යලිත් අත්කොල සම්හඬක් ඇසින. යලිත් හැරී ඔහු ශ්‍රීපාලියට පැමිණියේය. අපේ ගුරුවරයාට කරන ගරු කිරීමක් විදිහට අද අපි ওই දරුවව බඳවා ගන්නම්. හොඳ සංගීතඥයෙක් තමයි අද දවසේ අපිට අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ වෙනුවට ওই දරුවව බඳවා ගන්නම්. ඒ වෙනුවට හොඳ දක්ෂයෙක් අපි හදා ගන්නත් ඕනේ. ගුරුවරුන් දෙදෙනා සරත්ට පැවසිය. ඉන්පිට පිටිව සරත් කැටුව සංගීත කාමරයේ වෙත ගිහි හේවගේ මහතා ඉගෙන ගන්න කැමති සංගීත භාණ්ඩේ කුමක්දයි විමසිය. සංගීතය නැමැති පොදු වින්දන මාධ්‍යට රුචි වූද සංගීත භාණ්ඩයන්ට වෙන් වෙන් වශයෙන් ඇලුම් කිරීමට ඔහු දැන් සිටියේ නැත. ඒවායේ නම්වත් හරි හැටි ඔහු නොදැන සිටියේය. එතන තිබූ ලොකුම සංගීත භාණ්ඩයේ පින්පා අන්න අර gediye තියෙන එක වයන්න කැමති බව ඔහු පැවසිය. ඒට කියන නම සිතාරය බව ඔහු දැනගත්තේ එවිටය. මිස්වාපේ ඔහුගේ ඇඟිල්ලට දැමූ ගුරුවරයා සිතාර් වාදනයේ මුල් පාඩම කියා දුන්නේය. ඉතින් පටන් සරත් දශනායක දිනකට පැය 8ක් අවම වශයෙන් සිතාර් වාදනය පුරුදු පුහුණු විය. 1960 දී සියලු පාසල් වචිත පවරා ගැනීමේ තීන්දුව සමග ශ්‍රීපාලියද වචිත පවරා ගැනීම. සරත් සහ ඔහුගේ හොඳම මිතුරා වූ නවරත්න අත්තනායකටද ඒ බලපෑමය. ඔවුන්ට ශ්‍රීපාලයෙන් ඉවත්ව යාමට සිදුවන බව විදුහල්පතිවරයා දැනුම් දුන්නේය. නමුත් ශ්‍රීපාලයේ නිර්මාතු විල්මට්ටි පෙරේරා මහතා මුණගැසුණු ශරත් හා නවරත්න ඒ පිළිබඳව සැලකර සිටියහ. විල්මට් මහතා ඔවුන් දෙදෙනාට අස්වීමට අවශ්‍ය නැති බවත් ඉදිරියට අරුන්දති ශාලාවේ ශ්‍රීපාලී කලායතනය ආරම්භ කරන ලෙසත් සරත් දැන්විය. සරත් දසනායකයන්ගේ ජීවන ගමන යලි වෙනස් මඟකට වැටුණු දිනේ එදිනෙය. ඔහු කලායතනය භාරගත්තේය. කල්යක්ම ළමුන්කින් ඒ පිරි ඉතිරී ගියේය. 1960 අගභාගයේදී ඔහු රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වී ඉගෙනීමට වරම් ලැබුව අතර සතියන්තයේදී ඔහු ශ්‍රීපාලිට යෑම අත් නොහලේය. 1960 කීදී ප්‍රවීණ සංගීතඥ ආර් මුත්තුසාමි මහතාගේ වාදක මණ්ඩලයට බැඳුණු සරත් සිතාර් වාදකයෙකු ලෙස වාදනින් දායක විය. 1963 දී තිරගත වූ උඩරට මැණිකේ චිත්‍රපටයේ ලතා වල්පොල ගැයූ සුරනර පූජිත ගීතය ඔහු සිතාර් වාදනයෙන් දායක වූ පළමු ගීතය වේ. 1962 සැප්තැම්බරයේදී බිබිල මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් ලෙස මුල් පත්වීම ලද ඔහු ඉන්පසු පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ සංගීතාචාර්යවරයා ලෙසද කටයුතු කළේය. 1969 වර්ෂයේදී ඔහු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ඨ විය. ක්ෂිතිජය හා විශ්මී නැමැති චිත්‍රපට දෙකෙහිම සංගීත අධ්‍යක්ෂණයට ඔහු වරම් ලැබුවා. මට මුලින්ම චිත්‍රපටයක සංගීතය කරන්න අවස්ථාව ලැබුණේ ක්ෂිතිජය චිත්‍රපටය. මාව එකට හඳුන්ලා දුන්නේ වේඑල්.ඒ. පිතිල කියන මහත්මයා. ඒක නිෂ්පාදනය කරේ දොස්තර එස්.ටී.බී. පෙරලා ජායාල ඉන්නේ. අධ්‍යක්ෂණය කර සරච්චන්ද්‍ර හේරත්. නමුත් ඒ චිත්‍රපටයට පෙර මට සංගීතේ පටිගත කරන්න හම්බුනේ විශ්මය කියන චිත්‍රපටයේ ඒක අධ්‍යක්ෂණික චාල්ස් පෙරරා කියන මහත්මයෙක් එතුමා අද අප අතර ජීවිතම අතර නැහැ. මාව එතුමාට හඳුන්වලා දුන්නේ සෝම පල්ලවිල නන්දයි. ඒක ඒක තමයි මගේ පළවෙනිම ගීත පටිගත කිරීම චිත්‍රපටයේ. 1970 දශකයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ ළමාගේ නිර්මාණයට සරල ගී හා දේශාභිමානී ගී නිර්මාණයට ඔහු දායක විය. 1973 වර්ෂයේදී වෘත්තීමේ උසස් වීමක් ලද සරත් දසනායක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගීත පරීක්ෂකවරයෙකු ලෙස 1977 දක්වා පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, යාපනයේ ප්‍රදේශවලද සිය වාචකාරීත්ව කළේය. ආර්ථික දුෂ්කරතා මැදෙහි වුවද සැතපුම් දෙක තුන අන් ගුරුවරුන් සමග පයින් යමින් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ සංගීත ඥානය වර්ධනය කිරීම උදෙසා ඔහු කැපවී කටයුතු කළේය. ඒ කාලය ඔහුගේ ජීවිතය ලද තෘප්තිමත්ම කාලය බව ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර ඇත. සරත් දසනායක මුල්වරට සංගීත සැපයූ චිත්‍රපටය විශ්මය චිත්‍රපටයයි. නමුත් ඔහුගේ නම සිංහල චිත්‍රපට සංගීතයේ මුද්‍රාගත වන්නේ 1973 දී මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සීන සමරසිංහ නිෂ්පාදනය කළ සදාටම ඔබ මගේ චිත්‍රපටයෙන්ය. එහි ගැයුණු අමර ප්‍රේමතාවයේ ගීතය සිංහල ගීත ශ්‍රාවකින් අතර අදද අමරණීය මතකයක් බවට පත්ව ඇත. එතත් පටන් ඔහු සිංහල චිත්‍රපට 126ක සංගීත අධ්‍යක්ෂණය කළේය. හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සරස්වති හා ජනාධිපති සම්මානෙන් සිව්වතාවක්ද පිදුම් ලද සරත් දසනායකයන්ගේ ගීතම් නිර්මාණ ගැයූ ගායක ගායිකවන්ද ගීතවල පද රචනා කළ පද රචකයින්ද අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර විය. ඉන්දීය අනුකාරක සංගීතෙන් සිංහල චිත්‍රපට සංගීතයේ මුදාලු සරත් සඳ ඔහුම විය. සිංහල චිත්‍රපට ගීතේ ජනප්‍රිය නිමැවුම්කරුවා ඔහු විය. ಭಾರತೀಯ සංගීතාභාෂයේද බටහිර සංගීතයේ හැඩවර්ණයන්ද සිංහල ජන සංගීතයේ නාද භාවිතාවන්ද ඔහු සිය නිර්මාණ සඳහා අනන්‍ය ලකුණක් කරගත්තේය. ඔහු දිම වූ තනු අනු ගැයූ ගීත අදද ඉතා ජනප්‍රියය. ඔහුගේ තනු නිසා සිංහල චිත්‍රපටය ඉතා ජනප්‍රිය විය. ගායක ගායිකාවන් ජනගත විය. සිංහල සිනමාවේ ස්වර්ණ මුද්‍රාවක්සේ සරත් දසනායක ලකුණ සටහන් විය. සරත් දසනායකන් පිළිබඳව සංක්ෂිප්ත සටහනක් තිබේ. හැබැයි ඔහු පිළිබඳව කතා කරලා අපිට ඉවරයක් කරන්න බෑ. ඒ තරම්ම ලංකාවේ සිනමා සංගීතය පිළිබඳව කතා කරන විට, ඒ වගේම සරල ගීතය පිළිබඳව කතා කරන විට ඔහුගේ මුද්‍රාව එතරම්ම ස්වර්ණ මුද්‍රාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ මතක මුද්‍රාවක් බවට පත් වෙනවා. සරදස් නායකයන් පිළිබඳව කතා කිරීමේදී ඔහු විශේෂයෙන් මුත්තුසම් මාස්ටර්ගේ මුත්තුසම් මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එකේ ඔහු වැඩ කළා සංගීත කණ්ඩායමේ. මුත්තුසම් මාස්ටර් වික්‍රත්නායකයන්, කේමදාසයන් ඒ වගේම තවත් බොහෝ නිර්මාණකරුවන් එවකට එක පෙළට වුන් වාදකින් ලෙස කටයුතු කළා. සරදසනායකයන්ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වුණේ සිතාරය. ওই සිතාරය පිළිබඳව කෙල පැමිණි වාදක වාද්‍ය ශිල්පියෙක් විදිහට තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඔහු පිළිබඳව මීට වඩා දෙයක් අපි කතා කළ යුතුයි. මේ ගීතය පණ්ඩිත අමරදේවන්ට ඔහු තනු නිර්මාණය කළ ගීතයක්. ඔහු ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකාවන්ට විශිෂ්ටතම ගීත රචකයින්ගේ ගීතවලට ඒ වගේම විශිෂ්ටතම නිර්මාණකරුවන් සමග චිත්‍රපට නිර්මාණකරුවන් සමග තම නිර්මාණය කරන යෙදුණු අනලස්ව නිර්මාණ කරන්නට කැප වුණු දුලබ ගණයේ කලාකරුවෙක්. මේ පණ්ඩිත් අමරදේවයන්ට ඔහු තනු රචනා කළ ගීතයක්. Thank you. සරබසනායකයන් පිළිබඳව අපිට අවශ්‍ය වන්නේ විද්‍යානුකූල කියවීමක්. එසේත් නැත්නම් ඔහුගේ සංගීතමය භාවිතාවන් පිළිබඳව කියවීමක්. එවෙනුව අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා ප්‍රවීණ සංගීතවේදී නාද තාන්ත්‍රික නදීක ගුරුගේ සුබදර්ශනක්. සුබදර්ශන සුබදර්ශනක් හිමනෝ සහෝදරය. අපි විතකල්නි පුරුල් විදිහට සරබසනායකයන්ව කියෙව්වා. ප්‍රදේශ රටා වැඩසටහනේදී. ඉතින් ඒ ඒ වෙලාව අපිට අද රික්තයක් වෙලා තිබෙනවා මේ වැඩසටහනෙන් පසුව යලිත් සරත් දසනායකයන් පිළිබඳව මේ හෝරාවේදී කියවන්න ඔහුගේ ගුණ සමරු නිසා. සරත් දසනායක ඔබ හඳුනාගන්නේ ඔහු මොන ප්‍රවර්ගයේ සංගීතවේදියෙක්ද? ඔහු කවුද ඇත්තටම? ඔව් ඇත්තටම ඔබ කිව්වා වගේ සුදේශී රට වැඩසටහනදී අපි ඔබේ සරෝතපලයි සූදින්ගේ සංගීත භාවිතාව ගැන පුළුල් ලෙස සාකච්ඡාවට පාත්‍ර කළා. මම හිතනවා ඔබේ ප්‍රශ්නෙට කිසිම ප්‍රවේශයක් ගත්තොත් හිමා සහෝදර අපේ ලංකාවේ සංගීත ඉතිහාසයේ ප්‍රධාන සම්දිස්ථානය නැත්නම් ඒ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් ගත්තොත් එහෙම ප්‍රධානතම එකක් තමයි සිනමා සංගීතය කියන එකෙන් ලංකාවේ සංගීතයට නූතන ගීතයට නූතන සංගීතයට අවස්ථරාත්මක නූතන ගීතයට ලැබුණු යම් දායකත්වයක් ඒතර අපිට ප්‍රධාන වශයෙන්ම බලපෑව එක පැත්තකින් හින්දුස්ථානී රාගධාරී සංගීතය. මොකෝ මුල් කාර්තුවේ පුරෝගාමී ශ්‍රී ලාංකීය සංගීතඥයින් ඔවුන් ගුරු කොට ගත්තේ හින්දුස්ථානී රාගධාරී සංගීතය. එතකොට එක පැත්තකින් හින්දුස්ථානී රාගධාරී සංගීතය මතපදනම් වෙලා ලංකාවේ මේ ඒ කියන්නේ ලංකාවේ අපි කියමු ස්වභාවිත ගීතය ස්වභාවිත සංගීතය කියන එක ගොඩ නැගෙනකොට ඉන්දියානු ජනප්‍රිය චිත්‍රපටය හරහා ආපු ඉන්දියානු අර්ථශාස්ත්‍රීය සහ ජනප්‍රියවාදී සංගීතමය ශානරයන් සංගීතමය ශෛලීන් මත පදනම් වෙලා තව පැත්තකින් ලංකාවේ ගීතය හැඩගැහෙන්නට පටන් ගත්තා. මෙන්න මේ ප්‍රධාන ඉන්දියානු සංගීතයේ බලපෑම ආපු ප්‍රධාන කල්ප දෙක නිසා අද වෙනකොට ලංකාවේ සංගීතයේ යම් එක්තරා ආකාරයක හැදිලා තියෙනවා විශේෂයෙන්ම අමරදේවයන්ගෙන් පරිපාකයටපත් වුණා. රෝහන් වීරසිංහන් වැනි නූතන සංගීතඥයෙක් තවදුරටත් ගුරු කොට ගන්නවා. ශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය ඉන්දියානු සංගීත බලපෑම කියන එක ස්ථාපන කරනවා. ඉතින් මම හිතනවා මෙතන වැදගත්ම සම්දිස්ථානය තමයි 960 දශකයේ තමයි ලංකාවේ සංගීතය විශේෂයෙන්ම හැම අර්ථකින්ම ශානරයන්ට බෙදෙන්නට පටන් ගන්න. නැත්තම් සංගීත ප්‍රවර්ගයන්ට බෙදෙන්නට පටන් ගන්න. 60 දශකය කියලා කියන්නේ එක පැත්තකින් ආචාර්ය කේමදාසයන් පළමු වරට 60 දශකයේ අගේදී අගති සිනමාවට පිවිසෙනවා. එතකොට කණ්ඩායම් සංගීතයේ නිර්මාණය වීම සහ කණ්ඩායම් සංගීතය හරහා නාගරික සංගීත සංස්කෘතියක් ජනප්‍රිය සංගීත සංස්කෘතියක් ඇතිවීම. එතකොට විශේෂයෙන්ම සිනමාව තුළ එක්තරා විදියකට නූතන රැල්ලක් ඇතිවීම විශේෂයෙන්ම තරුණ ඒවකට තරුණ සිනමාකරුවන් විසින් සිනමා නවරැළ නැත්නම් ඉතාලියානු නව යථාර්ථවාද මතපත නම් වූ සිනමා ප්‍රවේශයක් ගැනීම. මෙන්න මේ වගේ බොහෝ දේවල් සිද්ධ වුණා. අන්න ඒ ඒ අපේ විසින් ලංකාවේ සංගීතයට ලොකු බලපෑමක් ඇති වෙලා ලංකාවේ සංගීත යම් යම් ප්‍රවර්ගයන්ට බෙදෙනට පටන් ගත්තා මේ යුගයේදී. එතන මේ කාලෙදි තමයි එක පැත්තකින් අපේ ප්‍රධානතම මාධ්‍ය බවට ලැබුණු ගුවන්විදුලිය සහ චිත්‍රපටය. මෙන්න මේ චිත්‍රපටය තමයි ප්‍රධාන වශයෙන්ම ලංකාවේ සංගීත සංස්කෘතියක් ඇතිවීමේලා පොදු ජනයාගේ කන් සුසර කරවීමේලා පොදු ජනයාගේ සංගීත රසාස්වාදය උකුල් දීමේලා තිබුණු මාධ්‍යය. මෙන්න මේ මාධ්‍ය ඔස්සේ තමයි ලංකාවේ අද වෙනකොට ජනප්‍රිය ගීත බොහොමයක් එන්නේ. ඒ ගීත අතුරින් නියෝජනයක් හැටියට ගත්තොත් ඉන්නේ එහෙම සරද්දසනායක සූරියෙන් විශාල කලාපයක් ආවරණය කරනවා. මා හිතනවා සරද්දස් නායක සූරීන්ගේ තිබෙන විශේෂත්වය තමයි සංගීතමය විශේෂත්වය තමයි ඔහු විශේෂයෙන්ම RDST බර්මන් පුත්‍ර පිය පුත්‍ර සමාගම ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ හිටපු ඉතාම දක්ෂ සිනමා සංගීතඥයෙක් දෙපළ පියා සහ පුත්‍රයා එනම් මේ බර්මන් පුත්‍ර සමාගම පිය පුත්‍ර සමාගමේ සංගීතාභාසය සහ Um, යමකාරයකට බටහිර සංගීතයේ තිබුණ 60 දශකයේ ආපු කණ්ඩායම් සංගීතයත් එක්ක ආපු ඒ බටහිර සංගීතයේ තිබුණ යම් ආබාධයක් ගනිමින් තමයි um, එතකොට ඉන්දියානු ශාස්ත්‍රීය සතර ඉන්දියානු අර්ධ ශාස්ත්‍රීය සංගීතය සහ uh, ලාංකීය පොප් සංගීතය අතර කලාපයක තමයි uh, අද කතා නයුවා එහෙම නැත්නම් අපේ uh, සරත් දසනාගේ සූරීන්ගේ සංගීතය පිහිටන්නේ. දැන් මෙන්න මේ මේකෙන් ඉතා වැදගත් දෙයක් වෙනවා සහෝදරය. ඒ කියන්නේ බොහෝ විට අපි චිත්‍රපටය තුලදී දකින දෙයක් තමයි ඔහුගේ ගීතය තුල තියෙන සංගීතමය අඩංගු විශේෂයෙන්ම තන්ත්‍රී බහන්ද විශේෂම වයලීනය වයලීනය මා හිතනවා භාවිතා කරනු ලැබූ සංගීතඥයන් දෙදෙනා ලංකාවේ වැඩිපුරම වයලීන වයලීනය කියලා කියන්නේ වයලීනය කියලා කියන්නේ භාව කලාපයන් බොහොමයක් ආවරණය කරන්න පුළුවන් සංගීත භාණ්ඩයක්. සංගීත වයලීනය සෝලෝ සංගීත නැත්නම් කේවල සංගීත භාණ්ඩයක් හැටියට භාවිතා කළු. වැඩිම මේ කියන්නේ එහි තියෙන භාව පරාසය වැඩිපුරම භාවිතාවට ගත්තේ කේමදාසය. නමුත් මේ කියන්නේ පන්තියක් හැටියට නැත්නම් අපි කියනවා මේ මේ සංගීත භාණ්ඩ එලක් සංගීත භාණ්ඩ පවුලක් හැටියට සංස්කෘතික භාණ්ඩ වයලීනය භාවිතාවට ගත්ත කෙනා තමයි අපේ දැන් කතාවට භාජනය වුණු සරත් දස්නායක සූරින්. ඔහු ඊටම උත්සවාකාරී භාවයක් මතු කරන විශේෂම වයලීනයේ තිබෙන ඉන්වර්ෂන්ස් එහෙම නැත්නම් ඒකේ තියෙන ස්වර කලාපයන් බොහෝ පහළ සිට ඉහළ දක්වා ඔහු භාවිතාවට ගන්න විශේෂයෙන්ම අතරමැදි කවුන්ටරයන් කෙරෙහි. ඉතින් මේ මේක ඇත්තටම දකින්න පුළුවන් ඉන්දියානු චිත්‍රපට ගීතෙත් විශේෂයෙන්ම ලොකු අවකාශයක් මවනවා ඒ ඒ වාදනයන් විසින් මේ මේවත් එක්ක ඇත්තටම බුහු විදර්ශන ආදිය තමයි බොහෝ විට සමපාත කරනු ලබන්නේ. ඉතින් මම හිතන මේ මේ මෙන්න මේ සංගීත භාණ්ඩ භාවිතාව ගත්තොත් එහෙනම් වයලීනයේදීම උත්සවාකාරී ගුණාංගය භාවිතා කරපු ප්‍රධානම චරිතයක් තමයි සරත් දසනාගේ සූරින්. මේ මම හිතන සියල්ල නොතකා ඔහුගේ දැන් කලිනුත් මේ වැඩසටහනදී අපි ආපු ගීතත් එක්ක බැලුවාන් පස්සේ සිනමාවට පරිබාහිරව ඔහු නිර්මාණය කළ ගීතවල තමයි සරත් දසනායක ලකුණ තිබෙන්නේ කියලා මම හිතනවා. මොකද මම හිතන විශේෂයෙන්ම චිත්‍රපටයක් තුළදී සංගීත නිර්මාණය කරද්දී මාත් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයෙක් කියලා අපිට බොහෝ විට බොහෝ සාධක සැලකිලිමත් වන්න සිද්ධ වෙනවා. පළමු වෙන්න තමයි චිත්‍රපටයේ ස්වභාවය. දෙවැන්න ඒ චිත්‍රපටයට අදාළ ඒ ගීතය හෝ සංගීතයට අදාළ දර්ශනවල ස්වභාවයෙහි ටෙම්පෝ වේවා, ඒ තාක්ෂණික කාරණයන් වේවා, එහි සංස්කරණ රටාව වේවා, එහි අඩංගු වන මේ චරිත ගැටුම වේවා සහ ප්‍රධාන වශයෙන්ම ප්‍රාග්ධනය සමග සිද්ධ කරන්නට හේතු විශේෂම නිෂ්පාදකවරුන්ගේ බැඳියක් තියෙනවා. නිෂ්පාදකවරයාගේ යෝජනාවන්, නිෂ්පාදකවරයාගේ ඉල්ලා සිටීම, නිෂ්පාදකවරයා කරන මේ මේ අහවල් මේ ගායකයා ගැනීම, අහවල් ගායිකාව මේ සඳහා ගැනීම සහ අහවල් ගීතයේ වගේ ගීත හැදීම. ඉතින් මේ වගේ මැදිහත් වීම මා හිතනවා ලොකුවට බලපානවා, තාමත් බලපානවා. අපි බොහෝ විට උත්සාහ කරන ඒ වලින් මිදි මිදිලා සංගීතයට අදාළ නිර්මාණයට අදාළ සංගීතය හොයාගන්න. මොකද මා හිතනවා චිත්‍රපට තුලදී ඔහු විසින් හදන ලද සිනමා ගීත ආකෘතියම නැවත නැවතත් ඔහු විසින් ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබුවායි කියන. ඒ නිසාම ඔහුට ඒ රටාව පවත්වා ගන්න සිදු වුණා සිනමා ගීතය තුල. නමුත් සිනමාවට පරිබාහිරව ඔහු කළ නිර්මාණ වලින් ඊටාම නිදහස්ශීලී සංගීතමය ආඛ්‍යානයන් නැත්නම් සංගීත ප්‍රකාශනයන් සංගීත කතිකාවන් පේන්නට තියෙනවා. ඉතින් ඔහුගේ ගීත නැත්නම් ඔහුගේ සංගීතය ගැන සොයා බැලීමේදී ප්‍රධාන කලාපය සිනමාව හැටියට ගැනීමට වඩා ඔහු කළ කේවල නිර්මාණ නැත්නම් ස්වාධීන ගීත රචනා ස්වාධීන ගීත නිර්මාණයන් සංගීතවත් කිරීම ආදී සොයා බැලීමත් එකලාම වටිනවා කියන එක හිමා සහෝදර මාස්ටර් බොහොම සුදී නදීක ගුරුගේ අපි කෙටි පැහැදිලි කරගනිම කරේ අපි මීටට පුළුල් විදිහට අපි ඇත්තටම ඔහු පිළිබඳ කියව නමුත් ඔහුගේ ಗುಣසමරු වෙනුවෙන් අපි යලි යලි ඔහු ස්මරණය කළ යුතු නිසා අද වැඩසටහනට ඔහුව සම්බන්ධ කරගත්තේ ප්‍රවීණ සංගීතවේදී නාද තාන්ත්‍රික නාලික ගුරුගේ. මා මේ තෝරගන්න ගීතය ඉතා ජනප්‍රිය ගීතයක්. මේ ගීතයට සරස්වති සම්මානය හිමි වුණා. තාමත්ම සුරස පදවිය මනක ආචාර්ය රජන්තා රණසිංහන්ගේ සරදසනායකයන් තම නිර්මාණය කළ ආචාර්ය නන්දාමාලිනී ගීත ගායනා කරන්නේ. දුහුල් මලක් චිත්‍රපටයේ. මේ ගීතයට තේමා වන්නා වූ කතාව, ඒ කතාවේ රඟපාන චරිත, ඒ චරිතවලට අදාළව ගැයෙන ගීය, ඒ හඬ සහ ඊට සමපාත වන්නා වූ මේ සංගීත නිර්මාණය රසවිඳින්න ඔබට පුළුවන් අශරණන්දා මාලිනේගේ. අතෙහි එකුර ආ ශාසනයේ කලවරයි විචිතයම මාගේ රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආ ලංකා පෙරවරු 10 විනාඩි 30යි සරත් දසනායකයන් පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. සරත් දසනායක කියන්නේ ලංකාවේ සංගීතයේහි ස්වර්ණ මුද්‍රාවක් ලැබූ අයෙක්. ඔහු අන් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද යන්න පිළිබඳව. විශේෂයෙන්ම ලංකාවේ චිත්‍රපට සංගීතය මුල් කාලයේදී ඉන්දියානු උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සංගීතමය ආభాෂය ලැබමින් ඒ අනුකාරක සංගීතයක් බවට පත්ව තිබූ යුගයක එය වෙනස්ම වූ සංගීත භාවිතාවක් බවට පත් කරන්නට පුරෝගාමී වුණු නිර්මාණකරුවෙක් තමයි සරත් දසනායකයන් කියන්නේ. අවසනාවකට ඔහුගේ පසු කාලීන ඔහුට හම්බුණු චිත්‍රපට ප්‍රමාණය බලපුවම සහ කලාත්මක චිත්‍රපට සහ විශිෂ්ට නිර්මාණකරුවන්ට ඔහුට දායකත්ව ලබා දෙන්නට බැරි නොහැකුණා. පතිරාජන් මගේ සිනමාකරුවෙක්ගේ සිනමා නිර්මාණ වලට දායකත්ව ලබා දුන්නත් ඔහුගේ යම් සීමාවක් සීමාකාරී වුණා ඔහුගේ නිර්මාණ භාවිතාවන් යොදා ගැනීම විශේෂම සිනමා අධ්‍යක්ෂකවරු. කෙසේ වෙතත් ලංකාවේ චිත්‍රපටයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා සහ චිත්‍රපට ගීත අහන්න අපේ රටේ ශ්‍රාවකීන් ප්‍රේක්ෂකීන් හුරු කිරීමෙහිලා ඔහුගේ දායකත්වය ඉතා වැදගත්. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා. ඔහු කොහොමද සරදසනායකයන්ව දකින්නේ? සරදසනායකයන් කියන්නේ කවුද යන පිළිබඳව මේ පැහැදිලි කිරීම. පාගන්න පොඩ්ඩක් අතීතයට යන්න වෙනවා. දැන් ශබ්දය චිත්‍රපටයට එකතු වුණාට පස්සේ ආසියාවේ විශේෂයෙන් ඉන්දියාවේ ඔවුන් ශබ්දය ලෙස මූලිකව ගත්තේ සංගීතය එතන ගීතය ඒතර ගීතය මූලික කරගත් සිනමාවක් තමයි ඉන්දියාවේ ගොඩනැගෙන්නේ මේක බටහිරට වැඩිය පොඩ්ඩක් වෙනස් දැන් අප ආසා තිබෙන ඔවුන්ගේ මුල් කාලීන ශබ්ද චිත්‍රපට ගීත 75ක් 80ක් ඇතුළත් වුණා කියලා. පොද ගීතය තමයි මූලික වෙන්නේ. දැන් අප සිනමාව ආරම්භ කරන්නේ ඉන්දියානු චිත්‍රපටයට අනුගතව අපත් මුල් අවදියේදී චිත්‍රපට සංගීතයේ සැලකුවේ ගීතය. ඉතින් ඒක කිසිම දෝෂයක් නෑ මොකද ආසියාතික රටවල ගීතය ජන උරුමයක්. අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබෙන දෙයක්. සිනමාවත් අපි ගීතයත් එක්ක එකතු කරගන්නවා. මොකද ඒ වෙනකොට නාට්‍යයක් ගීතය මත තමයි පදනම් වෙලා තිබුණේ. හැබැයි මුල් අවදියේම චිත්‍රපට ගීතය පිළිබඳවත් දෙආකාර ධාරාවන් අපිට දකින්න පුළුවන්. එකක් අනුකාරක ගීත ඒ අතරම ස්වතන්ත්‍ර ගීතම නිර්මාණයේ කිසියම් ක්‍රියාදාමයක් ගියත් වෙනවා අපේ දෙවැනි චිත්‍රපටය අශෝක මාලා ගත්තොත් මොහමඩ් ගවුස් මාස්ටර් සහ පණ්ඩිත අමරදේවයන් ස්වතන්ත්‍ර තනු නිර්මාණය කරනවා. ඉතින් පළවෙනි දශකයේ පුරාම අපි දකිනවා අර අනුකාරක ගීත අණු වලට ප්‍රතිපක්ෂව ස්වතන්ත්‍ර තනු නිර්මාණය වෙනවා. මම නම් කිහිපයක් මතක් කරොත් ඊයෝ නම් වලට අමතරව දැන් බීඑස් පෙරමාස්ටර් එඩ්වින් සමරදිවාකර ආරේ චන්ද්‍රසේන සුනිල් ශාන්ත ඒ වගේම මුත්තු ස්වාමි මාස්ටර් සාරොක් ස්වාමි මාස්ටර් ලැබුණු හැම අවස්ථාවකම ස්වතන්ත්‍ර තනු නිර්මාණය කළා දැන් 60 දශකයේ වෙනකොට මෙන්න මේ ධාරා දෙක තමයි තිබුණේ දැන් 60 දශකයේ කිසියම් වෙනසක් සිද්ධ වෙනවා අප චිත්‍රපට සංගීතය පිළිබඳ මුල් අත්දැකීම් වලට එනවා මොකද චිත්‍රපට සංගීතය කියන්නේ ගීතයම නෙමෙයිනේ. ඒක අපිට පස්සේ කතා කරන්න පුළුවන්. අපිට පළවෙනි වරට හමු වෙනවා කිසියම් ආකාරයක තේමා සංගීතයක් රැගත් චිත්‍රපටයක් 1962 දී ප්‍රමුදුදුව. පණ්ඩිත අමරදේවයන්ගේ. ඉන්පසු චිත්‍රපටයක් සඳහාම වෙනම සංගීත රචනයක් කළ චිත්‍රපටයක් හම් වෙනවා අපිට ගම්පෙරළිය. මා විශ්වාස කරන විදිහට ගම්පෙරළිය තමයි අපි චිත්‍රපට සංගීතයේ ආරම්භක ස්ථානය. ඊට පස්ව අපිට හම් වෙනවා සෝමදාස වැල්විටිගලයන්ගේ සත්සම්දුර වෙනම චිත්‍රපට සංගීත රචනයක් කළා. ඊළඟට තමයි අපිට මම හිතන්නේ මම විශ්වාස කරන විදිහට චිත්‍රපට සංගීතය කියන විෂය චිත්‍රපටයක් තුල සංගීතයෙන් කරන කාර්යය පිළිබඳව විධිමත් දැනුමකින් යුක්තව එහි ශාස්ත්‍රීය පක්ෂය පිළිබඳ අවධානයෙන් යුක්තව සංගීත රචනයක යෙදෙන අවස්ථාව ගොළු හදවත ප්‍රේමසිරි කේමදාස ආචාර්ය තුමාගේ සංගීතය මෙතන තමයි මම දකින විදිහට චිත්‍රපට සංගීතය ආරම්භ වෙන්නේ කේමදාස මාස්ටර්මේක තහවුරු කරනවා වර්ධනය කරනවා නිධානයේ චිත්‍රපටය වෙනකොට. දැන් සරත් දසනායක ඉන්නේ මෙන්න මේ වගේ යුගයක 70 දශකයේනේ ඔහු සිනමාවට පිවිසෙන්නේ. දැන් 70 දශකයේ සිනමාවට අලුත් પરම්පරාවක් එනවා. එක පැත්තකින් මේ සමාජයේ දිහා බොහොම ගැඹුරින් බලන ඒ වගේම සිනමා භාවිතාවේදී කිසියම් විකල්ප සිනමා රීතියක් භාවිතා කරන කණ්ඩායමක් එනවා. ධර්මශනපති ජවසන්ත ඔබේශේකර වගේ සිනමා. ඒ වගේම විනෝදාත්මක චිත්‍රපට යටත් එන අලුත් පරම්පරාවක්. විනෝදාත්මක චිත්‍රපටයේ මූලිකත්වය ලැබෙන්නේ ගීතයටනේ. දැන් මෙන්න මෙතන තමයි අලුත් පරම්පරාවේ කාර්යභාරය තියෙන්නේ. ස්වතන්ත්‍ර ගීතණු නිර්මාණය කරන සංගීතඥයන්ට චිත්‍රපට සංගීත ශිල්පයේ විශාල අවකාශයක් ලැබෙනවා. 70 දශක බැලුවොත් වික්‍රත්නායක, සෝම්පාල් රත්නායක, ඩී.ආර්. පීරිස්, එතකොට පසු කාලීනව සේන වීරසේකර, අචාර්ය රෝහණ වීරසිංහ වගේ කණ්ඩායම එක්කනේ සරත් දසනායක ඉන්නේ. සරත් දසනායක තමයි මම විශ්වාස කරන විදිහට මේ પરම්පරාවේ චිත්‍රපට වැඩි ප්‍රමාණයකට සංගීත සපයන්ට අවස්ථාව ලැබූ සංගීතඥයා. දැන් මේ වෙලා වෙනකොට ජාතික චිත්‍රපට සංස්ථාවත් එක්තරා නීතියක් පනවනවා. අනුකාරක ගීත තහනමක් එනවා. මේ නිසා විනෝදාත්මක චිත්‍රපටයේ පැවැත්ම සඳහා නියුරු ගීතණු නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැනලා මෙන්න මේ රික්තය තමයි පළමුවෙන්ම සරත් දසනායක පුරවන්නේ. ඔහු නිර්මාණය කළ ගීත ඒවා කොතරම් මధుර මනෝහරද කියනවනම් අදටත් මේ සමහර චිත්‍රපට අපේ මතකයේ තියෙන මේ ගීත නිසා. සදහටම උම්මගේ චිත්‍රපටයෙන් අපිට හොයි පළමුවෙන් මතකයට එන්නේ. එතෙන් සිට චිත්‍රපට 130කට ආසන්න ප්‍රමාණයක ඔහු නිර්මාණය කළ ගීත අනු වෙනම අධාරිය යුතු මට්ටමක තියෙනවා මොකද ඒ තරම් රසවත් මధుර මනෝහර ගීත එපමණ සංඛ්‍යාවක් චිත්‍රපට සඳහා නිර්මාණය කළ සංගීතවේදියෙකු අපිට හමු වෙන්නේ ඊටාම අඩුවේ සරදසනායක විශේෂයෙන්ම වාසනාවන්ත වුණා ඔහු ලංකාවේ විශිෂ්ටතම ගායක ගායිකාවන්ට තනු නිර්මාණය කරන්නට. පණ්ඩිත අමරදේවයන් වික්‍රත්නායක නන්දාමාලිනී සනත් නන්දසිරි අවිවර්ධන බාලසිරි මේක තමයි තා විශාල ලයිස්තුවක් හලතා වල්පොල ඇන්ජලි ගුණතුරක එචා ජෝතිපාල සරසර සම්මාන තුනක් ඔහු හිමි කර ගන්නවා. සරසනේ ගීතයට ඒ වගේම උන්මාද සිතුවම් ගීතයට එන්පසු බුදුනේ ගීතයට බුදුනේ ගීතය තමයි අවසන් වශයෙන් සම්මානය දිනාගන්නේ. බුදුනේ ගීතය අපිට අහන්න පුළුවන් වෙයි බුදුනේ ගීතය මං හිතන්නේ. පසු ටී ෂෙල්ටන් පෙරේරා ලැබූ එකම සම්මානය බවට පත්වන්නේත් බුදුනේ ගීතය. ඒ ගීතය මහාචාර්ය සුනිලාරත්නයන් ඊළඟට අහන්න පුළුවන් අපිට. මහාචාර්ය සුනිලාරත්නයන් මේ ගීතය රචනා කරන්නේ මාලි ෆොන්සේකා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සසර චේතනා චිත්‍රපටය. ඒකේ එකම අධ්‍යක්ෂණය ඇය සෝවා හොයාගෙන යනවා සරත් දසනායකයන් හොයාගෙන ගිහලා කියනවා මේකට මම කොහොම හරි සම්මානයක් ගන්නම පුළුවන් ගන්න අවස්ථාව ලැබෙනවා මොකද සරත් දසනායකයන් එක්ක අපි වැඩ කරන්න කියලා එය ටී ෂෙල්ටන් පෙර මහත්මයාට කියනවා ෂෙල්ටන් අයගේ හඬට මම ඉතා කැමතියි ඔහුගේ ඉන්දියානු ඌරුවක් තියෙන හඬක් මේ හඬ නිසාම අපිට මේ මේ හොඳ ගීතයක් හදාගන්න පුළුවන් වෙනවා ඒ නිසා ඇත්තම කිව්වා වගේම සරසව සම්මානයේදී හොඳම ගීත රචනයට හොඳම තනු නිර්මාණයට සහ හොඳම ගැයීමට මේ සම්මාන ත්‍රිත්වයෙන් හිමි කරගන්නවා සසර චේතනා චිත්‍රපටයෙන් මෙන්න මේ ගීතය බුදුනේ ගීතයට මේ ගීතය තම නිර්මාණය කරන්නේ සරදසනායකයන්. Thank you. ගීතේ සම්පූර්ණ අහන්න තිබ්බනම් හොඳයි. හැබැයි අපි නිතර අහනවා අපි ඔහු පිළිබඳව නිතර කතා කරන්නේ නැති නිසා. අපි දැන් කතා කරමින් ගීත සංගීතය රස විඳමු. ලාලානන්ද අබේදීර සංගීතවේදියාණන් මාධ්‍යවේදියාණන් ඒ වගේම සංගීතය පිළිබඳව පරිශීණයක නිරතව සිටිනා වූ විද්වතා අපි සම්බන්ධ කරගන්නවා. සුබ දැසනක් ඔබට. සුබ දැසනක් Um, සරත් දසනායකයන් මම හිතන්නේ මේ මොහොතේදීත් ඔබ සරත් දසනායකයන් පිළිබඳව uh, වැඩසටහනකට යමින් එමින් ගමන් ඉන්නේ යමින් ගමන් ඉන්නේ. ඔව් ඒක ඇත්තටම හරි හරි අපූර්වයි මම ටිකක් විශ්මයටත්පත් වුණා මොකද මේ uh, විශේෂයෙන්ම දැන් සරත් දසනායකයන් uh, බොහෝ කාලයක් අසුරු කරන්නට මට ලැබුණා එතුමා අපේ හිටපු අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටපු අපෝ පාර්වතී සංගීත අධ්‍යක්ෂවරයා තමයි එතුමා අනුදේශකේ මේ එතකොට විශේෂ කටයුත්තක් මේ දවස්වල අපි සූදානම් කරගෙන ඉන්න විශේෂයෙන් මේ කටයුත්ත සංවිධානය කරන්නේ මේ සරත් දසනායකයන් ශිල්ප හදාලා හොරණ දොන් පේද්‍රික් විද්‍යාලයේ ආදී ශිෂ්‍යෝ එතුමන්ල ප්‍රසංගයක් සංවිධානය කරනවා උපහාර ප්‍රසංගයක් කියලා මේකේ තරස්තර කියලා. ඉතින් ඒක සම්බන්ධීකරණය සහ මේ පිටපත් සංගතනයේ මම මේකට ආයෙත් කටයුත්තට යමින් සිටියේ තමයි ඔබ මේ කතා කළේ. සරත් දසනායකයන් පිළිබඳව එසේනම් ඉතින් පැය දෙක තුනක්වත් වෙන් කරන්න වෙනවා කෙසේ වෙතත් අපිට කතා කරන්න ගියොත් අපි දන්නවනේ අපි කතා අපේ අපි සතුව තිබෙනා වූ දැනුම නිර්ලෝභීව බෙදන්න ගත්තම ඒක වෙලාවක් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ වෙලාවේදී මා කැමති දැනගැනීමට සරත් දසනායකන් පිළිබඳ මීට කලින් අපේ නදී ගුරුගේ ඒ වගේම ගාමිණී වේරගමයන් මේ වැඩසටහනට එකතු වුණා. ලාලන්ද බෙන්දිර මහත්මයා සරත් දසනායක කියන සංගීතවේදියා Uh, කොහොමද අපේ රටේ අපි චිත්‍රපට සංගීත පිළිබඳව කතා කරද්දී අපේ රටේ uh, ගීතය සංගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීමට ඒ වගේම අනිකුත් අන්කුර කලාකරුවන්ට හොඳ උත්තේජ සැපේ වූ සංගීත නිර්මාණකරු බවට පත්වන්නේ කොහොමද? ඔහු ඔහුගේ මොනවාද දකින විශේෂත්වය ඇතනම? ඔව් ඇත්තටම සරදසනායකයන් uh, සෙසු ඊට පූර්වගාමී සංගීතවේදින්ගෙන් සෑහෙන දුරට වෙනස් වෙන්නේ එකක් තමයි එතුමා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය තමයි ඔහුගේ මුඛ්‍ය ධාරණාව බවට පත් කරගත්තේ ඒ පිළිබඳව ඉතාම දිගු පුළුලෙන් විශිෂ්ට දැනුමක් ලැබූ කෙනෙක් ඔහු සිතාර් වාදකෙක් එකල රජයේ සංගීත විද්‍යාලයේ සය වසරක සය අවුරුදු පාඨමාලාව හදාarලා ඉනිත් බිතුව බහත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් ලැබූ කෙනෙක්. එතකොට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පිළිබඳව එතුමාට දිගු පුළුලින් දැනුමක් තිබුණා. ඒ වගේම විවාහාරික අපරදිග සංගීතයේ ශිල්පෝපක්‍රම පිළිබඳව ඒ කියන්නේ කෝඩ්ස් පිළිබඳ හාමනි පිළිබඳ සංගීතාත්මක සංරචනයන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. මොකද එතුමා වාදි ශිල්පියෙක් හැටියට විවිධ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ තරුණ කාලේ වැඩ කටයුතු කරපු නිසා ඒ වගේම ඉතාම තව එතුමා පිළිබඳව සාකච්ඡා නොවෙච්ච වෙනින් පැත්තක් තිබුණේ ඒ තමයි ශ්‍රී ලාංකේය ජන සංගීතය පිළිබඳව එතුමාට තිබිච්ච දැඩි සෙනෙහවර උද්‍යෝගය. එතුමා මකුලලුව සූරීන් සමග ජන සංගීත පරිශන කාර්යයන් වල යුක්ත වෙලා තිබෙන ශිල්පීය සහයෝගය ලැබලා දීලා තිබුණා. ඒ නිසා හැම වෙලාවෙම අර සංගීත සම්ප්‍රදායන් ටික සංගීත රීතීන් දෙක ඒවායින් මතුවෙන ශෛලීය විචිත්‍රත්වය ශ්‍රී ලාංකේය ස්වායත්ත බවට ස්වාභිමානයට එහෙම නැත්නම් මේ ජන සංගීත රිද්මයෙන් මේකත් සංකලනය කරගෙන ශ්‍රී ලාංකේය ජන රීත්‍යානුලීලයක් නිෂ්පන්න කොට ගන්නට තරගසනාය කියන්නේ උත්සාහ වුණා. ඒකේ හොඳම උදාහරණ තමයි දැන් කස්තුරි සුවඳ චිත්‍රපටයේට ඇතුළත් වෙලා තියෙනවා හිමානන්ද පාට පොතක් පිළිකලා කියලා ගීතයක්. යුග ගැයීමක් එච්.ආර්. චෝතිපාල ඇන්ජලින් ගායනා කරන්නේ මේ ගීතේ රූපරාමුවේ පෙනී සිටින යවනිකාවේ ගාමිණී පොන්සේකා සහ මාලිනී පොන්සේකා යුග්මය. එතකොට මේ මේ ප්‍රේමණීය අත්දැකීම ප්‍රේමණීය භාවය ඇතුලේ වාද්‍ය සංරචනය ඇතුලේ අපිට තම්මැක්කම් දවුල් ගැටබරක් ඇහෙනවා. එතකොට ඔහු ඔහු ඒක තමයි අපූර්වත්වය කියලා කියන්නේ සාමාන්‍යයෙන්. તો එහෙම ගීතයක එහෙම කෙනෙක් එකක් හිතාගන්න බැරි තැනක සරත් දසනායකයන් අන්නේ තමන්ගේ සියත් බවට දැක්වූ ප්‍රේමාදරය සටහන් කළා. ඔහු අපේ අර සංගීත වේදේ සංගීත භාෂාවෙන් කියනවා නම් ඇත්තටම ඔහු අර qualitative type කියන ගුණාත්මක වර්ගයේ මහා විචිත්‍ර වර්ණ රසක් තිබිච්ච මහා විචිත්‍ර වර්ණාවලියක් තිබිච්ච සංගීතවේදියෙක් සහ ඒ සියලුම ශිල්ප ශාස්ත්‍ර අතරේ පොදු ජනතාවගේ හෘද ස්පන්දනය වුණේ රිද්මාකාරයේ ඉතාම සුන්දර මුසු කොටගත් කෙනෙක් ඒ වගේම දුක් පීඩා විඳින ජන සමාජයේ අතරින් මතුවෙච්ච කලාකරුවෙක් සංගීත අධ්‍යාපන ශාස්ත්‍රඥයෙක් බොහෝ පැතුරුණු කුසලතා ඇත්තෙක් ඔහු තමයි ඇත්තටම ලංකාවේ 70 දශකයේ සිංහල චිත්‍රපට ගීතයේ ස්වාභිමානය සහ පෞරුෂාභිමානය ඔහු යයි කීම කිසිසේත්ම අතිශෝක්තියක් නොවේ. අවසන් වශයෙන් ඇත්තටම අපි හැමදාම මතු කරන කාරණා අපි ගිය සතියේත් මතු කරපු කාරණයක් අපි ලතාවල් පොළ පිළිබඳ කතා කරද්දී ඇයි ඔවුන් පිළිබඳව ඔවුන් මොනවාද කරේ කියන දේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔහු මේ දැන් අපි කතා කරන සරත් දසනායකයන් අධ්‍යාපනඥයෙක්. හැබැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල නැත්නම් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් වෙන්න පුළුවන් පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන් කොහෙද වුන් කරපු දේවල් පිළිබඳව කියලා දෙන දෙයක් තියෙනවද ඔබත් අධ්‍යාපනයට සම්බන්ධ වූ <laughs> දැනුම බෙදන පුද්ගලෙක් කොහොමද මේ මේ හුඟා කාලයකට පස්සේ තමයි හිමානන්ද දැන් අද අද දවසේ වෙනකොට යම් යම් දේවල් වෙනස්කම් ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ දැන් විවාහාරික සංගීතය ඇතුලේ නිර්මාණ සංගීතවේදීන් ඇතුලේ එතකොට ශ්‍රී ලාංකේය අභිමානීය පළ කළ ස්වායත නිර්මාණවේදීන් පිළිබඳව එහෙම එහෙම කතා කරන අධ්‍යාපන ධාරණාවක් අපේ ආරිගත්ලා තිබුණේ නැහැ. මොකද හැම වෙලාවෙම හුදකලා වෙච්ච එක ඒක මම හිතන්නේ හිමානන්ද අධ්‍යාපනයේ විතරක් නෙවෙයි සමාජ සමස්ත සමාජ ආර්ථික දේශපාලන යාන්ත්‍රණයෙම තියෙන එකක් තමයි මේ ජාතික න්‍යාය පත්‍රය ඇතුළේ කලාකරුවෝ අස්ථානගතයි හැම වෙලාවෙම. දැන් සංවර්ධනය කියලා කතා කරන කාරණාව ඇතුළේ අවසාන විග්‍රහයේදී කලාකරුවනේ. මේක කොහෙන් හරි එල්ල කොලයක් පොල් කොලයක් පොන් කලසක් පිරිවත් කෑල්ලක් වගේ එකක් විතරයි. එතකොට අපේ යෝජනාව තමයි ඔබ ඔබ මේ යෝජනා කරන කාරණාවම මේ මේ අනාගත පරපුර වෙනුවෙන් මේක අධ්‍යාපනයේ බවට පත් කළ යුතුයි. අධ්‍යාපනයේ බවට කියන්නේ අපි මේ පාසල් අධ්‍යාපනයේ විෂය නිර්දේශිත අධ්‍යාපනය නෙවෙයි. සමස්ත සංස්කෘතික අධ්‍යාපනයක් බවට සංවේදනාත්මක අධ්‍යාපනයක් බවට අපි මේක පත් කිරීමම තමයි වගකීම. හැබැයි ඛේදය කියලා කියන්නේ සීමානන්ද ඔබ අපි මෙහෙම ඒ හැඟුම් අපි ළඟ එහෙම හැඟුම් පැතුම් තිබුණාට අවසානයේ ආපහු ගිහිල්ලා කරකැවෙන්නේ මේ තියෙන ද්‍රව්‍යාත්මක භෞතික විග්‍රහයන් ඇතුලේ විභාග පාස් කරන මේ අධ්‍යාපනයේකට තමයි අපි වෙලා ඉන්නේ. හැබැයි ඉතින් අපි මේ මේ සංස්කෘතික කියවීම අපිට කරගන්න බැරි වුණොත් හිමානන්ද අපේ සංස්කෘතික මරණයත් ඒ හැටිම දුර නැහැ කියන එක තමයි අපිට කියන්නේ. ඔව් ඔබට මම එක දෙයක් මේ මේ මොහොතේදී මතක් කරන මේ මේට සුළු මොහොතකට කලින් දැන් මෙතෙක් වෙලා වුන් ගුවන්විදුලි අපේ සංස්ථාවේ ස්වදේශී සේවා මැදිරියේ අනෙක් පසට රැඳී සිටියා විශ්වවිද්‍යාල දරුවන් පිරිසක්. දරුවන් 40ක්. දැන් මම ඔවුන්ගෙන් ඇහුවා වැඩසටහන ආරම්භ වූ බොහෝ වෙලාවක් රැඳී හිටියා. සරත් දසනායකව දන්නවද කියලා. දෙතුන් දෙනෙක් නම හසා තිබෙනවා. අසා තිබෙනවා. ඒක ඔව්ගේ ඇත්ත අපි දන්නේ නැහැ. ඒක ඇත්තද බොරුද කිව්වේ කියලා. නමුත් දෙතුන් දෙනෙක් කොළු වෙනවා. අනිත් අය ඉතින් නිශ්ශබ්දද. ඒක දන්නේ නැහැ. මේක තමයි ඇත්ත කාරණේ. මේ සරසවි දරුවන් විශ්වවිද්‍යාලයට එන්නේ ලංකාවේ ඉන්න උගත්ම දරුවන් පිරිසක් පාසල අධ්‍යාපනයෙන් පසුව. ඉතින් සරත් දසනායක කවුද කියලා ඇහුවොත් දන්නේ නැහැ කියන උත්තරේ නම් ලැබෙන්නේ. ඔහු ඔහුගේ ගීත ඕන තරම් අහලා ඇති. ඒ ගීත කියලා ඇති, මුමුණලා ඇති, පාසලේදී ගායනා කරලා ඇති. මොකද අවාසනාවකට මේක තමයි ඇත්තත් ඔබ කිව්වා හරියි. මේ සංස්කෘතික ඒක සම්පූර්ණ සම්පූර්ණ ඇත්ත හිමානන්ද දැන් ඇත්තටම ඒකේ දරුවන්ගේ වරදක් නෙවෙයි දැන් ඔවුන් ඔවුන් ඔවුන් හදාගෙන ඉපදිච්ච සමාජයක් නෙවෙයි මේක. නමුත් මේ කොහේ හරි වැරදිච්ච තැනයි අපි නිවැරදි කරන්නේ. මේ මේ අපිට වැරදිච්ච 948 ඉඳලම අද වෙනතුරු ලංකාවේ සංවේදනාත්මක සහ සංස්කෘතික අධ්‍යාපනය කියන එක දිනෙන් දින දිනෙන් දින අවගමනයකට යනවා. ඒක සරුකාර කරන්නට අපි ඔබ අපි හැමදාම මේ පිළිබඳව කතා කරනවා. ඒකින් පළ දරත්වා කියන එක තමයි ඉතින් අපේ <laughs> හොඳයි. බොහොම ස්තුතියි ඔබට වෙන යන වැඩේ සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සාර්ථක වෙනවා. මොකද ඔබේ සහ අන්නයිගේ දායකත්වය සහ මම හිතන්නේ ගැයුම් රස විඳින්නට පුළුවන්, දෙසුම් රස විඳින්නට පුළුවන් අවස්ථාව ලැබේ. ඒට සම්බන්ධ වෙන්න පුළුවන් දන්න අයට සහභාගී වෙන්න පුළුවන්කමක් තිබෙනවා. අද යන මේ මේ මොහොතේදී සංවිධානය වන වැඩේ. හොඳයි. දුරකථනයේ විසන්දි වුණා. අපි ඒ පිළිබඳව තොරතුරු කියන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි තවත් ගීතයක් අහනවා. මේ එච්.ආර්. ජෝතිපාල අපි අර ආනන්ද අබේදිර මහත්මයා මතක් කළ සහ උදාහරණයක් කොටගත්තු ගීත ජන සංගීතයත් මේ ගීතය ඇතුලේ මේ ප්‍රේම ගීතයට මුසු කළ ආකාරය සරද්දසනායකයන්. ඕහෝ හෝ ඉලකලා තලල් තලාවේ ඇලුම් බලලු ප්‍රතිමිය තුරලා මුතුසිනා කලකලා නැලද නැලදියේ නිවන් මහද නිලවරලියේ පුදක් පිලකලා නලල් තලාවේ ඇලුම් වලලු ඇතිනි අසුරලා ඕ සුවඳ සිතක සිහින සතපන්නේ මල් නුවරේ සෙම් සුවඳේ පොදක් පිලකලා නලල් තලාවේ සැලුම් වලල් මෙතින් අතුරලා මුතුසිනා කලසලා නලවි නලවියේ නිවන් මහස නිලවරලියේ सिना हेलाया आलस तुम पितेया सीत सिना हेलाया आलस तुम पितेया सीता वनु वनलंद मारायमा ओ हो हो ओ ඇලුම් වලලු පිටින් අතුරලා මුතුසිනා කලසලා නැලවි නැලවියේ නිවන් මහද නිලවරලියේ අත පුදක් පිලකලා සලල් සලාවේ එළුම් බලන් මෙතිමිය පුරලා සියගණක් වූ ගායක ගායිකාවන්ට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ පැලවෙන්නට සරු බිමක් නිර්මාණය කළ දුන්නු පොහොර හොඳ වතුර හොඳ පරිසරයක් හදලා දුන්නු සංගීතවේදී තමයි සරදසනායකයන්. ලංකාවේ සරල ගීතය, චිත්‍රපට ගීතය ජනගත කරන්නට සුවිසල් දායකත්වයක් ලබා දුන්නා එක්. ඒසහු පිළිබඳව ඔහුගේ ගීත අහන වගේම ඔහුගේ නම අපි අහන වගේම ඔහු කවුද කියලා හොයලා බලා ගැනීම, හොයා බලා ගැනීම ඔබේ යුතුයකමක්. මේ වගේ කෙටි වැඩසටහන් වලින් පමණක් ඒ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ දරුවන්ට කියා දෙන්න, ඔබේ මිතුරන්ට කියා දෙන්න, ඔබේ දන්න දන්න අයට කියන්න, තේරුම් ගැනීමට ශක්තියක් තිබෙන අයට කියන්න. මේ අද අහපු කිටි වැඩසටහනේදී සරද්දසනාය කියන්නේ කවුද කියලා යම් හෝ දැනුමක් ඔබ ලැබුවා නම් සරද්දසනාය කියන්නේ මෙන්න මෙවැනි අයෙක් යන වග. එසේනම් අපි මේ වැඩසටහන නිමවටපත් කරනවා. අප්‍රමාණ මිනිසෙක් පිළිබඳවයි අපි කියුවේ. ඔහු පිළිබඳව යම් යම් ආකාරයේ තොරතුරු ටිකක් ඔබට බෙදා දුන්නේ. බෙදා හදාගත්තේ. ඥානසිරි වංචාගොඩ මට නිෂ්පාදන දායකත්ව ලබා දුන්නා. මම හිමානන්ද. අපි ලබන සතියේත් මුණ ගැසෙමු මෙවැනිම වූ වැඩසටහනකින්. උදැසන 10ට ස්වදේශීය සෙවෙන්. මේ සරදසනායකයන්ගේ තන් නිර්මාණයක් ඔහුගේ තන් නිර්මාණයන්හි ඇති ශෝකීය රසය ඒ ශෝකීය භාවයන් උද්දීපනය කරන්නා වූ ගතිය ඒ නිර්මාණ හැකියාව සහ ඒ නිර්මාණ වර්ණය රස විඳින ගුණදාස කපුගේ සුරින් ගීත ගානා කරන්නේ සරදසනායකයන් යනු ලාංකීය සංගීතයේ මහා චරිතයක් යුග පුරුෂයෙක්. Thank you.